හිතන්නට යමක්. දැනන උදෑසන 8යි විනාඩි 5යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. දේශිකානන් වහන්සේ යක්විල තෙලඹුගම්මන ඉසිපතනේ ගරු අනුශාසක පූජනීය කුරුණෑගල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 අරිය ධම්මං සමාදාය පණ්ඩිතෝ පරිවජ්ජයේති සාදු සාදු සාදු සද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනි යන් වහන්සේ වදාලා යම් කෙනෙක් සැදැහැති සිතින් තථාගතයන් වහන්සේව සරණ ගියාද තථාගත ශ්‍රී සද්ධර්මයේ සරණ ගියාද ආර්ය මහා සංඝ රත්නයේ සැදැහැති සිතින් සරණ ගියාද මෙන්න මේ තිසරණය තුල මනාකොට පිහිටි ශ්‍රාවකයා තමයි උපාසක පින්වතෙක් වෙන්නේ මේ තිසරණය තුල මනාකොට පිහිටි ශ්‍රාවිකාව තමයි උපාසිකාවක් වෙන්නේ පින්නතුනේ මේ තිසරණය තුල මනාකොට පිහිටීමට නම් අපට වැදගත්ම කාරණාව තමයි නුවණ හසුරුවන එක. නුවණ හසුරුවන්නේ නැතුව නුවණ දියුණු කරන්නේ නැතුව කෙනෙකුට තම තමන්ගේ තියෙන දෘෂ්ටීන් හැරලා භාග්‍යතුන් වහන්සේව සරණ යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේව ගුණ වශයෙන් හඳුනාගෙන සරණ යන්න ලැබුණොත් ධර්මයේ සරණ යන්න ලැබුණොත් සංඝ රත්නයේ සරණ යන්න ලැබුණොත් මේ තිසරණය තුල පිහිටන්ට ලැබෙන අවස්ථාව ජීවිතයකට ලැබෙන සුවිසල් ලාභයක්. මේ ලාභය අතීතේ බොහෝ අයට ලැබුණා. අපි දන්නවා ඉස්සරලාම බරණැස ඉසිපතන මිගදායි බුදුරජාණන් වහන්සේ වැඩ කරද්දී යස කුමාරයාගේ තාත්තා එනවා පුතාව හොයාගෙන. යස කුමාරයා ඊට කලින් උදේ පාන්දරම වාග්යතුන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. කියන්නේවත් නැතුව පුතා ගෙදරින් ගිහින් හිටිය නිසා තාත්තා පුතාව හොයාගෙන එනවා. මාලිගාවේ ලොකු ප්‍රශ්නයක්. බර්ණස් ඉසිපතන මිගදායට එනකොට දැන් වාග්යතුන් වහන්සේ වැඩ ඉන්න තැන යස කුමාරයා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දකිනවා බර්ණස් සිටුතුමා එනවා පුතාව හොයාගෙන. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා තාත්තට පුතාව නොපෙනේවා. දැන් තාත්තා පුතාව දකින්නේ භාග්‍යතුන් වහන්සේ තාත්තට බොහෝම ලස්සන ගාම්භීර දේශනාව කරනවා චතුරාර්ය සත්‍යය. ඒ දේශනාව කෙලවර තාත්තා සෝතාපන්න ඵලයටපත් වෙනවා පුතා අරහත් ඵලයටපත් වෙනවා. ඒ තාත්තා තමයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ඉස්සරලාම තෙරුවන් සරණ ගිය උපාසක මහත්තයා බරණැස් සිටුතුමා මේ විදිහට පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා බිහි වෙනවා ගිහි ශ්‍රාවකයෝ බිහි වෙනවා අනේපිට සිටුතුමාට බුදුරජාණන් වහන්සේව හමු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර වැඩ ඉද්දී අනේපිට සිටුතුමා භාග්‍යතුන් වහන්සේගෙන් උතුම් ශ්‍රේ සත්‍ය ධර්මය අහලා සවැත් නුවරට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට. සවැත් නුවරට ගොසින් අනේපිට සිටුතුමා මහා විහාරයක් කරනවා භාග්‍යතුන් වහන්සේට. ඒ තමයි දේවරම් මහා විහාරය. පින්නතුනි මේ විදිහට අනාථපිණ්ඩික සිටුතුමා බුද්ධ ශාසනය තුල අග්‍ර දායක පින්වතා වෙනවාසේම ශ්‍රේෂ්ඨ උපාසක පින්වතෙක් වෙනවා. දවසක් මේ අනේපිට සිටුතුමා 500ක් විතර ගිහි උපාසක පිරිස පෙරවරාගෙන දේවරම් මහා විහාරයට යනවා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේ එදා ඒ වැඩ ඉන්න තැන මේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ ප්‍රඥා සම්පන්න මහෝත්තම සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්නවා. දැන් 500ක් උපාසක මහත්වරුත් එක්ක අනාථපෙණ්ඩික මහසිරිතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එක පැත්තකින් වාඩි වුණා. පින්නතුනේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරලා බොහොම ලස්සන දේශනාවක් කරනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අරහත් ඵලයට පත් වුණේ පින්වතුනි අපි දන්නවා දීගණක කියන පරිබ්‍රාජකතුමාට බුදුරජාණන් වහන්සේ සිදු කරන දේශනාව භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරමින් ශ්‍රවණය කරද්දී භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් වැඩ වාසය කරනවා. දීගණක පරිබ්‍රාජකතුමාට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් කරනවා. ඒ දේශනාව ශ්‍රවණය කරන සාරිපුත්තයන් වහන්සේ අරහත් ඵලයට පත් වෙනවා. ඒ වගේ බුද්ධ ශාසනය තුල ශ්‍රේෂ්ඨ ප්‍රඥා සම්පන්න ප්‍රඥාලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර සාරිපුත්තයන් වහන්සේ. මේ මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරලා මේ 500ක් පිරිසට දේශනා කරනවා සාරිපුත්තයිනි මේ සුදු අඳින ගිහි උපාසක පින්වතුන් සුදු වස්ත්‍ර දරන ගිහි උපාසක පිරිස ගිහි පින්වතුන් ශික්ෂාපද පහක් තුල හොඳට හික්මනවනම් ශික්ෂාපද පහක් තුල හොඳට හික්මනවනම් ඒ වගේම ඒ ශික්ෂාපද පහ හොඳට පුරුදු පුහුණු කරනවා නම් ඒ ශික්ෂාපද පුරුදු කරන ඒ ශික්ෂාපද ආරක්ෂා කරන ඒ ශික්ෂාපද තුල හික්මෙන ඒ ගිහි උපාසක උපාසිකාවන්ට කරුණු හතරක් දිනු කරගන්න පුළුවන් කියනවා කැමැතිසේ විපුලසේ මහත්සේ කරුණු හතරක් දිනු කරගන්න පුළුවන් කියනවා මේ කරුණු හතරක් දිනු කරගත්තොත් තමන් ගැන තමන්ටම කියන්න පුළුවන් කියනවා. තමන් ගැන තමන්ටම කියන්න පුළුවන් කියනවා. මම දැන් නිරය දුක ෂය කළා. ඒ වගේම තිරිසන් අපාය තුල උපදින ස්වභාවය ක්ෂය කළා. പ്രേත විෂය තුල උපදින ස්වභාවය ක්ෂය කළා. මේ අපාය දුගති නිරයන්නේ උපදින ස්වභාවය ක්ෂය කළා කියලා Tamanට පුළුවන් කියනවා Taman ගැනම කියන්න. දැන් මෙතන වැදගත් කාරණාවක් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශික්ෂාපද පහක් තුල හික්මෙන සුදු ඇඳගත්තු සුදුවත් දරන ගිහි පිරිසක්. දැන් ඒ ගිහි අයව හඳුන්වන විදිය. පින්නතුනි ශික්ෂාපද පහ බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් අපි දන්නවා මේ දේශනාව පටන් ගන්නකොට හැමදාම පංචශීලයේ සමාදන් වෙනවා. මෙතනත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ශික්ෂාපද පහ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් පානෙන් වැළකීම. නමුත් මෙතනදී මේ සීලය දියුණු කරන්නේ කොහොමද කියන එක අපි දැනගෙන තියෙන්න ඕනේ. පින්නතුණී තිසරණය තුල පිහිටපු ශ්‍රාවකේ කුසල් අකුසල් දෙක ගැන මනා වැටහීමක් ඇති කෙනෙක් විය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා නම් ඒ ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා නම් ඒ තිසරණය තුල පිහිටි ශ්‍රාවකයා කුසලය කුමක්දයි හොඳාකාරවම දත යුතු වෙනවා. අකුසලය කුමක්දයි හොඳාකාරවම දත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හිරෝතප්ප කියලා දේශනාවක්. දැන් එතන කියවෙන්නේ හිරි ඔත්තප්ප ධර්ම ගැන. හිරි කියලා කියන්නේ දුෂ්චරිතයට ලැජ්ජාව. දේශනා විස්තර කරන්නේ කාය දුෂ්චරිතයට, වචී දුෂ්චරිතයට, මනෝ දුෂ්චරිතයට. යමෙක් තුල ලැජ්ජාව පිහිටා ඇතනම් ආන්නේ ගුණය තමයි හිරි කියලා කියන්නේ. ඔත්තප්ප කියන්නේ මේ කාය වචී මනෝ කියන මේ දුෂ්චරිතයන් කෙරෙහි යම් කෙනෙක් බය උපදවාගෙන වාසය කරනවා නම් දුසිරිතට බයයි නම් ආන් ඒකයි ඔත්තප්ප කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා පවට ලැජ්ජ බය කියලා. වැරදි නෑ හරි. නමුත් දේශනාවේ හිරියොත්තප්ප විස්තර කරනවා කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන මේ දුසිරිතට ලැජ්ජාව හිරේ මේ දුසිරිතට බය ඔත්තප්ප. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිරියොත්තප්ප දෙක විශාල අනුග්‍රහයක් කියනවා ඉන්ද්‍රිය සංවරයට. එතකොට ඉන්ද්‍රිය සංවරය උපදවා ගන්න උපකාරක ධර්මයක් තමයි හිරියොත්තප්ප කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස කන නාසය දිව, කය, සිත කියන මේ ආයතන හය ඔස්සේ එන අරමුණු තියෙනවා. දැන් ආධ්‍යාත්මික ආයතන හය තමයි ඇස කන නාසය දිවකයිස් මනස කියන්නේ. රැහැට පේන රූප, කනට ඇහෙන්නේ ශබ්ද, නාසයට දැනෙන්නේ ගඳ සුවඳ, දිවට දැනෙන්නේ රස, කයට දැනෙන්නේ පොට්ටබ්බ කියනවා පහස. හිතට හිතෙන්නේ අරමුණු. දැන් සාමාන්‍ය ස්වභාවය තමයි මේ ඇහැට පේන ලස්සන දෙයකට ඇලෙනවා. ඒ වගේම අකමැති දෙයකට ගැටෙනවා. කනට ඇහෙන මිහිරි දෙයකට ඇලෙනවා. අමිහිරි දෙයට අකමැති දෙයට ගැටෙනවා. නාසයට දැනෙන මිහිරි දෙයට ඇලෙනවා. අකමැති දෙයට ගැටෙනවා. බලන්න හැමතිස්සෙම යමක් ප්‍රියද මනාපද ඒ ප්‍රියමනාප දෙයට ඇලෙනවා. යමක් අප්‍රියද අමනාපද ඒ අප්‍රිය අමනාප දෙයට ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් දුරු කිරීම පිණිස යම් කිසි කෙනෙක් නුවණින් විමසනවා නම් මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, හිතට හිතෙන අරමුණු මුල් කරගෙන යම් කිසි කෙනෙක් මේ ඇලීම් ගැටීම් දුරලීම පිණිස නුවණින් විමසනවා. නුවණින් විමසීම පුරුදු කරනවා නම් ආන්නේ ශ්‍රාවකයා තමයි ඉන්ද්‍රිය සංවරය තුළ පිහිටන්නේ. දැන් අපිට පුරුදු කරන්න පුළුවන් මේ ඇහැට පේන රූප අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ යමක් ඇද්ද ඒ දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒ අනිත්‍ය වූ දුක් උදේ මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. තමාට ඕන විදිහට තමාගේ වසඟේ පවත්වන්න බෑ. මේ විදිහට පුරුදු කරන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සංවරය උපදවා ගන්නට ආහාරයක් කියනවා හිරියොත් අප්ප ධර්ම. දුෂ්චරිතයට ලැජ්ජාව සහ දුෂ්චරිතයට බය. දැන් දුෂ්චරිතයට ලැජ්ජ බය තියෙන කෙනා ඇහැට පේන දේවල් මුල් කරගෙන අකුසල් උපද්දවන්නේ කනට ඇහෙන දේවල් මුල් කරගෙන අකුසල් උපද්දවන්නේ නාසයෙන් ආග්‍රහණය කරන දේ මුල් කරගෙන අකුසල් උපද්දවන්නේ නැහැ. යම් අකුසල් හටගත්තා නම් හටගත්තු අකුසල් ප්‍රහාණය කිරීම පිණිස නුවණින් විමසලා වීරිය කරනවා. ඒ වගේම කුසල ධර්මයන් දියුණු කර ගැනීම පිණිස නුවණින් විමසා වීරිය කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පුරුදු කරන ඉන්ද්‍රිය සංවරය සීලයට අනුග්‍රහයක් කියනවා. දැන් පංච ශික්ෂාපද ගැන කතා කරද්දී සමාදන් වෙනවා තමයි. හැමදාම කොච්චර උදේ හවස සමාදන් වුණත් ඒ සමාදන් වෙන සීලය මනාකොට පුරුදු කරන්නේ නැත්නම් දියුණු කරන්නේ නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරය තුළ පිහිටලා උදේ හවස කොතෙක් සමාදන් වුවත් පින්වතුනි ඒ තමන් සමාදන් වෙන සීලය තුළ තමන් ඉහළට වැඩෙන්නේ දැන් සීලය තුළ ඉහළට වැඩුණොත් තමයි සමාධි ප්‍රඥා දියුණු කර ගැනීමට ඒ සීලේ අනුග්‍රහයක් වෙන්නේ දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශික්ෂාපද පහක් තුල හික්මෙන ශ්‍රාවකයාට ඉහළ ගුණධර්ම දියුණු කරගන්නට එය ಉಪකාරී වන ආකාරය. දැන් මේ ඉන්ද්‍රිය සංවරය සීලයට ආහාරයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීලය මේ සීලය තුලින් කෙනෙකුට ලැබෙන රැකවරණය. පින්නතුනි යමක් අකුසල්ද ඒ අකුසලයන්ගෙන් වළකින ශ්‍රාවකයා පිහිටන්නේ කුසලයක් තුල. මේ කුසල් අකුසල් දෙක අපි තේරුම් ගන්න ඕනේ. බුදුජානක වහන්සේ දේශනා කරනවා මහණෙනි යමක් කුසල්ද එය දිනු කළ යුතුය. මහණෙනි යමක් අකුසල්ද ඒ ප්‍රහාණය කළ යුතුය. දැන් ප්‍රාණඝාතය අකුසලයක්. ප්‍රාණඝාතය අකුසලයක් බව දැනගත්තොත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකේ ඇඟේ වහන මధుරයෙකුටවත් හානි කරන්නේ පින්නතුනි දුෂ්චරිතයට ලැජ්ජ බය තියෙන ශ්‍රාවකයා ඒ විදිහටයි සීලය දිනු කරන්නේ ඊළඟට සොරකම අකුසලයක් ඒ සොරකම අකුසලයක් බව නුවණින් තේරුම් ගත යුතු කාරණාවක් ආර්ය ශ්‍රාවකයා සොරකම අත්හරිනවා ඊළඟට කාමෙහි වර්ධවා හැසිරීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. මත්පැන් පානය අකුසලයක්. ප්‍රාණඝාතයේ නම් වූ අකුසලයේ අත්හැර ප්‍රාණඝාතයෙන් වළකිනවා. අන්න එහෙමයි එතන හික්මන්නේ. සොරකම නම් වූ අකුසලයේ අත්හැර සොරකමින් වළකිනවා. කාමමිත්‍යාචාරයේ නම් වූ අකුසලයේ අත්හැර කාමමිත්‍යාචාරයෙන් වළකිනවා. බොරු කීම නම් වූ අකුසලයේ අත්හැර බොරු කීමෙන් වළකිනවා. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කිරීම නම් වූ අකුසලයේ අතර එයින් වළකිනවා. පින්නතුනි, එහෙමනම් මෙතන අකුසල අත්හල යුතු වෙනවා. දැන් ඇතැම් පින්වතුන් මේ වරද කුඩායයි හිතනවා. සමහර අවස්ථාවන්හිදී දැන් විහිළුවක් කරන්නට මුසාබස් කියනවා. පින්නතුනි, කවටකමටවත් අකුසල් නොකළ යුතුයි. යමක් අකුසල්ද එය කවටකමට හෝ නොකළ යුතුයි. එක අවස්ථාවකදී කුඩා දරුවෝ කණ්ඩායමක් පොකුණක බැහැලා නානවා. එක දරුවෙක් පොකුණෙන් ගොඩට ඇවිල්ලා විහිළුවට විහිළුවක් කරන්න. අනිත් යාළුවන්ගේ ඇඳුම් ටික හංගනවා. ඒක කලේ විහිළුවට. අනිත් යාළුවන්ගේ ඇඳුම් ටික විහිළුවට හංගපු අකුසලය පස්සේ කාලෙක මේ ඇඳුම් හංගපු යාළුවා යම් අකුසලයක් නිසා പ്രേත ලෝකේ උපදිනවා. പ്രേත ලෝකේ ඉපදුණු ඒ പ്രേතයට ඇඳුන්නේ දවසක් එක ලිච්ඡවි රජ කෙනෙක් අම්බසත් කර කියලා මේ പ്രേතයව දකිනවා. ඒ දැක්කට පස්සේ අහනවා ඔබේ ඇඟේ නූල් පොටක්වත් නැහැ. ඇයි මේ කියලා. එතකොට කියනවා කලින් ජීවිතේ කරපු දේ ඒ විහිළුවට කරන්නේ. විහිළුවට වුණත් වරද වරදමයි. දැන දැන බොරු කිව්වොත් කෙනෙක්ව රවට්ටන්න විහිළුවට ඒ වරදක්මයි. අකුසලයක් කවටකමට හෝ නොකළ යුතුයි. පින්නතුනි මේ විදිහට පංච දුෂ්චරිතයෙන් වළකිනකොට කරුණු දැනගෙන ඒ පංච දුෂ්චරිත අත්තරන ශ්‍රාවකයා පංච සුචරිතය තුළ පිහිටනවා. මෙතනදී කයෙන් සිදු කරන කුසල ධර්මයන් තියෙනවා. කය මෙහෙයවා පුරුදු කරන, වීරියෙන් පුරුදු කරන කුසල ධර්මයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. කාමමිත්‍යාචාරයෙන් වළකිනවා. වචනය මෙහෙයවා සිදු කරන කුසල ධර්මයන් තියෙනවා. බොරු කීමෙන් වළකිනවා. නමුත් පින්වතුනි මේ පංචශීලය තුල පහයි තියෙන්නේ. නමුත් වචනයෙන් සිදු කරන දුස්චරිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොරු කීමෙන් වැළකීම සුචරිතයක්. කේලම් කීමෙන් වැළකීම සුචරිතයක්. පරුස වචනයෙන් වැළකීම සුචරිතයක්. හිස් වචනයෙන් වැළකීම සුචරිතයක්. මේ සුචරිත සියලක්ම මේ පංචශීලය මනාකොට ආරක්ෂා කරන මාර්ගයේ වඩන ශ්‍රාවකයා තුල වැඩෙන දෙයක්. බොරු කීමෙන් වළකින කෙනා කේලම් කියන්නේ නැහැ. පරස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. මාර්ගාංගයක් වශයෙන් ගත්තොත් සම්මා වාචා කියන්නේ එක අංගයක්. ඒ සම්මා වාචා කියන අංගය තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මුසාවාදා වේරමණී, විසුණා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී හතරම තියෙනවා. පංච සුචරිතය තුළ හික්මෙන ශ්‍රාවකයා මේ හතරම පුරුදු කරනවා. මේ අකුසල් වලින් වැළකීලා බොරු කීමෙන් වැළකීලා කේලමින් වැළකීලා පරස වචනෙන් වැළකීලා හිස් වචනෙන් වැළකීලා ඔය සුචරිත සියල්ලම පුරුදු කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න ඕනේ සුරා මත් වතුර මේරය මද්‍රව්‍ය අද ඇතැම් ස්වාමින් වහන්සේලා මේ ධර්මය Tamanට කැමැති කැමැති අර්ථකතන ඔස්සේ දේශනාවන් කරනවා. සුරා කියන්නේ මත් වතුර. මේරේ කියන්නේ මත් ද්‍රව්‍ය. මජ්ජපමා දට්ටානා කියන්නේ මත් වීමටද ප්‍රමාදයටද හේතු වන. ඒ ශික්ෂාපද වෙනස් කරන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. මත් වීමටද ප්‍රමාදයටද හේතු වෙන. පින්නතුනි මේ අකුසල් වලින් වලකින්ට උත්සාහවන්ත වෙන්න ඕනේ. මේ අකුසල් වලින් වළකිනකොට කුසල ධර්මයන් වැඩෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ විදිහට මේ පංච සුචරිතය තුළ හික්මෙන ආර්ය ශ්‍රාවකයා මේ ජීවිතයේදීම කරුණු හතරක් දියුණු කරගත්තොත් කැමතිනම් කියන්න පුළුවන් කියනවා Tamanට Taman ගැනම പ്രേත ලෝකයෙන් නිදහස්. නිරයෙන් නිදහස්. තිරිසන් අපායෙන් නිදහස්. මේ අපාය දුක්ගති වලින් නිදහස් කියන්න පුළුවන් කියනවා. ඒ කරුණු හතර පින්නතුනි. පළවෙනි එක තමයි ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ ගැන තථාගතයන් වහන්සේ ගැන නොසෙල් වෙන පැහැදීම දිනු කරනවා. සෝතාපට්ටි අංගය. බුද්ධය වෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති කියනවා. වාග්යතුන් වහන්සේ ගැන නොසෙල් වෙන පැහැදීමෙන් යුක්තයි කියනවා. කොහොමද භාග්‍යතුන් වහන්සේ ගැන නොසෙලෙන පැහැදීම ඇති කරගන්නේ? පින්නතුනි භාග්‍යතුන් වහන්සේව ධර්මයේ තුලින් හඳුනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේව ගුණ තුලින් හඳුනා ගන්නවා. දැන් දේශනාවේ තියෙනවා. මේක විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ නිකිලස් අරහං වනසේක. පරෝපදේශ රහිතව චතුරාරි සත්‍ය ධර්මය ප්‍රතිවේද කළා. අවබෝධ කළා. සම්මා සම්බුද්ධ වෙනසේක. ඒ වගේම අෂ්ටවිද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි. විද්‍යාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදු වනසේක. අනුත්තර පුරිස ධම්ම සාර්ථී වනසේක. සත්තාදේව මනුස්සානං වනසේක. බුද්ධ වනසේක. භගවා වනසේක. මේ විදිහට භාග්‍යතුන් වහන්සේව ගුණ වශයෙන් හඳුනා ගන්නවා. දැන් අනේපිට සිටුතුමාගේ පුතා දේවරම් මහා විහාරයට ඉස්සරලාම යන්නේ කහවණු 500ක් දෙනවා කිව්වා තාත්තා. ගිහින් සිල් අරන් ආවා. කහවණු 500 බලාගෙන තමයි ඉස්සරලාම සිල් ගන්න ගියේ. ඊට පස්සේ ගෙදර ආපු හැටියේ කෝ දෙන්න කිව්වා කහවණු 500. ඉල්ලගත්තා. සිටුතුමාට හරීම සංවේගයි තමන්ගේ පුතා ගැන. ඊළඟ පෝය ආවා. ඊළඟ පෝය ආවහම පුතාට කිව්වා පුතේ අද කහවණු 1000ක් දෙනවා. සිල් අරගෙන භාග්‍යතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ දහම් දෙසන තැනින් එක බණපදයක් හරි ඉගෙනගෙන ආවොත් තමයි දෙන්නේ කිව්වා. හා කිව්වා. දේවරම් මහා විහාරයට ගියා. දැන් කහවණු 1000 ගන්න තමයි බණපදයක් මතක තියාගන්නේ. බලන්න පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පිරිස අතර මාර්ගඵල ලබන්න ඉන්ද්‍රිය ධර්ම දියුණු කෙනෙක් මේ. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළ බණපදයක් මතක හිටින්න එපා. බණපදයක් මතක හිටියොත් කාවණු දාහ ගන්න පුළුවන්. දැන් මෙයා අහගෙන ඉන්නවා දේශනාව. දේශනාව අහගෙන ඉනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේ වැටහෙන්න ගන්නවා. ටික ටික ටික ටික ධර්මයේ වැටහෙනකොට භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුන ගන්නවා. භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුනගන්නේ බලන්න පින්වතුනි. මේ ධර්මයේ වැටහෙනකොට ධර්මයේ වැටහෙනකොට සක්කාය දිට්ඨිය මේ පංච උපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය කියන මේ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි පංච උපාදානස්කන්ධයේ